පැහැදිලි කරන්ටයි කියලා වික්‍රමසේකර මහත්මයාගේ ආරාධනාවක් දැන් ටික වෙලාවට ඉස්සෙල්ලා වුණා. ඉතින් ඊට කලින් අද විශේෂයෙන්ම ආරාධනා කළ තිබුණා ධර්ම විජේ පිළිබඳ හැඳින්වීමක් කරන්නට කියලා මොකද ධර්ම විජේ සමාජයක් මෙහි පටන් ගන්නට අදහස් කරලා සාකච්ඡා කරලා තියෙනවා ඒ නිසා ධර්ම විජය හැඳින්වීමක් කරලා දෙන්නේ කියලා කල්ැතුවම එහාට දන්නලා තිබුණා ඉතින් ඒ නිසා ඒක හඳුන්වන්නත් වන දැන් අර හොරු ගේ නන් ටික මතක නැහැ <laughs> අමුතුවෙන් මේ මේ මේ මේ වගේ මේ <laughs> කයක් ඇති හොරුන් නෙවි ඒවා <laughs> ඔක්කොම මානසික හොරුන් <laughs> ඒ අයගේ නම් ලැයිස්තුවක් තියෙනවා ඉතින් ඒ නිසා ඒ නම් ලැයිස්තුව නම් දැන් මතක නෑ ગાථා දෙකක්ද තුනක්ද තියෙනවා නයින් ලැයිස්තුවේ ඒ නිසා පස්සේ අවස්ථාවක ඒක දැනගන්න සලස්සන්න ධර්ම විජේ ධර්මාශෝක රජතුමාගේ අලුත් වැඩපිළිවෙලක් ලෝකයට දුන්න විශේෂ වැඩපිළිවෙලක් ධර්ම විජය බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම විටකම එතුමා ඒ ධර්ම විජයට පසුබින් කරගත්තා මේ පින්වතුන් අශෝක රජතුමා ගැන අහලා තියෙනවා නොයෙක් පාරවල අශෝක රජතුමා අපට බොහෝමත්ම සම්බන්ධව සිටින්නේ එතුමාගේ පුතා තමයි බුදු මහරහතන් වහන්සේ එතුමාගේ දුව තමයි සංගමිත්ත අතුවද මදි ඔය නන් දෙක අපිට කවදාක්වත් අමතක වන්නේ නෑනේ අද අපේ සම්බුද්ධ ශාසනයේ පවතින්නේ ඒ නන් දෙක උඩයි. ඒ නිසා අපි මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියලත් නමක් පාවිච්චි කරනවා. අප දෙවිනි කරන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ නිසා තමයි අනුබුදු කියන්නේ. ඒ නන් දෙක උඩ තමයි අපේ සම්බන්ධය තියෙන්නේ ධර්මාශෝක රජතුමා පිළිබඳව ධර්මාශෝක රජතුමා බොහොම තද පරුෂ කෙනෙක් හැටියට මුලින් හිටියේ අශෝක නම ඡණ්ඩ පරුෂකම නිසා ඡණ්ඩාශෝක කියලා විශේෂ නමකුත් ඇති වුණා. එහෙම ඡණ්ඩිකම් කරන කාලේ තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකලා පැහැදිලා බෞද්ධ වුණා. උන්වහන්සේගේ ශාන්ත ගමන දැකලා තමයි කැඳෙව්වේ රජගෙදරට. ඊළඟට උන්වහන්සේගේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං කියන ගාථාව අහලා තේරුම් අරගෙන තමයි හරියටම පැහැදුනේ. බුදු ධර්මයට පැහැදිලා බෞද්ධ වුණා. එතුමා බෞද්ධ වුණාට පස්සෙත් රජවරුන්ගේ සිරිතක් හැටියට යුද්ධ කරන එක නම් කළා. ඔය රජවරු කවුරුත් ඉතින් ඔහම තමයි රජකම් කරන්න ගියාම ඒ ටිකත් කරන්නට වෙනවනේ. ඒ නිසායි බෝධිසත්වයන් වහන්සේලා රජකම ලැබුණාම ඒ කතරල් දාලා යනවා. මේක වැඩේ කරන්න ගියොත් එහෙම ආයිමත් පාරක් මේ සංසාරයෙන් මිදෙන්න හම්බෙන්නේ මේ පාප කර්ම වලින් කියලා අත්හැරලා යනවා. බුදුසත්වයන් වහන්සේලා. ඉතින් අනිත් අය එහෙම ලීසින් අත්හරින්නේ නැහැ. ඒ වගේ තනතුරක් හම්බුනොත් කොහොමවටවත් අත්හරින අයත් තම මහා පුදුමයි. ඉතින් සිරිසංග බෝරජ්ජුරුව ඔහොම කරයි කියනවා. ඒ අර වෙනනම් කෙනෙක් ලීසින් අත්හරින්නේ නැහැ. තේ රජවරු ධර්මාශෝක රජ මේ හොඳ වැඩ නිසා ධර්මාශෝක වුණත් එතුමාගේ සටන්කාමීත්වයේ වෙනසක් වුණේ නැහැ. ඒ නිසා ඉන්දියාව විශාල රටක් කෑල්ලෙන් කෑල්ල සටන් කර කර ඇල්ලුවා. ඊට පස්සේ කාලිංග යුද්ධය කියලා මහා යුද්ධයක් කළ එතුමා. එහිදී අප්‍රමාණ ජනයා මැරුණා මැරුණා. ලක්ෂ ගණන් මැරුණා. ඒ අවස්ථාවේදී නම් දැන් ධර්මයට අනුකූලව හැරිලා සිටිය නිසා ඒ තැනැත්තාගේ හිතේ මහා කම්පාවක් ඇති වුණා. එතුමා ඉති කරපු වැඩපිළිවෙලට කියන්නේ දිසා විජය කියලා. දිසාවන් විජය කිරීම දිනා ගැනීම. යුද්ධ කර කර ඉන්දියාවේ ප්‍රදේශ ඇල්ලුවා ඇල්ලුවා ඒවා දිනාගත්තා. සා දිසා විජය කියලා ඒකට කියනවා දික් විජය කියලත් අපි ඒක හදාගෙන තියෙනවා. දිසා විජය එතුමා කළා. මෙතෙන්දී එතුමා බලවත් කම්පාවටපත් වෙලා මේ මම මේ මහ පොළොව කැලලක් අල්ලන්න මේ තරම් මිනි මරනවා. මං කෙබඳු කෙනෙක්ද? මොන අපරාධයක්ද මම මේ කරන්න කියලා බලවත් කම්පාවටපත් වුණා. එතෙන්දි කල්පනා කළා මේ පිළිවෙල වැරදි. එතකොට ඒ අවස්ථාව වෙනකොට ඒ දකුණු ඉන්දියාවේ කෙළවරේම පොඩි ටිකක් ඇරෙන්නට කොටසක් ඇරෙන්නට මුළු දමදිවම අල්ලලා චක්‍රවර්ති ඒ தത്വෙට එතුමා පත් වෙලා හිටියේ. එහෙමින් දෙද්දි තමයි අර අදහස ඇවිල්ලා අර පුඩ අල්ලන්න එතුමාට බොහොම ලේසි නමුත් ඒක ඒ ටික අල්ලන්න ගියේ නැහැ. එතනින් සටන් නැවැත්තුවා. නවත්වලා එතුමා කල්පනා කළා දැන් ඉතින් මම මොකද ඊළඟට කරන්නේ? දැන් මේ විශාල ප්‍රදේශයක් පාලනය කරන්න තියෙනවා. මේ පින්වතුන් දන්නවා කොච්චර විශාලද කියලා ಭಾರතේ. ආංගක් ශාලයි මේක පාලනය කරන්න තියෙනවා. මම ඉතින් මේව අත්හැරලා ඊළඟට මොකද කරන්නේ? එතෙන් දේතුමාට හිතුණා ධර්මයේ දැනගෙන හිටිය නිසා මං ඒ සඳහා ධර්ම විජය ඇති කරන්න ඕන. ධර්මයෙන් දිනන්න ඕන. ධර්මයෙන් ජනතාවගේ හිත හදමින් හිත දිනමින් මා රට පාලනය කරන්න ඕන කියලා න ධර්ම විජය කියන වැඩ පිල්ල පටන් ගත්තා. දැන් දිසා විජය මුළුමනින්ම අත්තරල් දෑවා. ධර්ම විජයට බැස්සා. එතන ඉඳලා එතුමා බොහොම ධාර්මික වුණා. ක්‍රමයෙන් බොහොම ධාර්මික වුණා. ඒ ගෙදර රජ ගෙදරක් වුණාම විශාල පිරිසක් ඉන්නවනේ ප්‍රමාණ සත්ව ඝාතනය කළ ආහාරය සඳහා ගෙදර ක්‍රමයෙන් අඩු කරලා අඩු කරලා ඒවා අඩු කරලම දෑවා ඉතුමා ධර්ම විජය කරන්ට ගිහිල්ලා වැඩ දෙකක් කළා එකක් ධර්ම සංගායනාව කරලා ධර්ම දූතයන් වහන්සේලා නානා දිශාවලට රටවලට යවුවා. ඒ ආభాෂයෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපට බුද්ධ ආගම ලැබුණේ. දැන් ඉතින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුල් තැන තබා ගත්තා. උන්වහන්සේගේ අවවාද උපදේශ පරිදි සියලු වැඩ කළා. ඊළඟට එතුමාත් ධර්ම යාත්‍රා කියලා ගමන් භගයක් කළා. එතුමාගේ ගමන් වලට නමක් දාගත්ත ධර්ම යාත්‍රා කියලා. කොහෙද එතුමා ධර්ම යාත්‍රා කළේ? එතුමා හිතාගත්ත බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පිළිබඳ ප්‍රධාන ස්ථාන හතරට යන්ට උනේ උපන්න ලුම්බිනියට බුද්ධත්වයට පත්වෙච්ච ගයාවට බුද්ධ ගයාවට ප්‍රථම ධර්ම දේශනාව පවත්වපු බරණැසට පින්වන් පාපු කුසිනාරාවට යන්ටෝනි කියලා දුමායිති මහා පිරිවර සහිතව ගිහිල්ලා වන්දනා කරලා ඒ කටයුතු එතුමා කළා. ඒ ගිය ධර්ම යාත්‍රා ගමන නැත්තම් පින්වත්නි අද අපට ওই සතර ස්ථානයේ දැනගන්නට ක්‍රමයක් නැහැ. එතුමා ගිහිල්ලා හැම තැනම ශිලා ලේඛන පිහිටෙව්වා. ඉද තථාගතෝ ජාතෝ මේ තමයි බුදුරජාණන් වහන්සේ උපන්න තැන කියලා. එහෙම ඒ ශිලා ලේඛනයම තිබුණා නම් අද ඔය Hindu කාර්යයන් අධහන ක්‍රමයට ඔය එක තැනක්වත් අපට හම්බෙන්නේ නැහැ. ස්ථාන හතර එතුමා ගිහිල්ලා ඒවට කරලා ඒවයින් බදු අය කිරීම නතර කරලා මහා උඟාක් විශාල වැඩ ටිකක් කළා ධර්ම යාත්‍රා. දැන් ඉතින් හොඳ උපාසක මහත්මයා වන්දනාගමන් ගියා. ධර්ම යාත්‍රා කියලා ඔය වන්දනාගමන්. අදත් මේ පින්වත්තුන් අපි වන්දනාගමන් යනවනේ. එතුමාත් ගියා ධර්ම යාත්‍රා කියලා වන්දනා ගමන් ගියේ. ඒ ගමනෙන් ඔය ශිලාලිපි ටික නැත්තම් අද අපට ඔය බුදුරජාණන් වහන්සේ හිටියයි කියලාවත් සමහර විට කියන්න දෙන එකක් නැහැ. සයි එතුමාගේ ධර්ම යාත්‍රා. ඊළඟට එතුමා අද වගේ පොත් මුද්‍රණය කළ බෙදා හරින්නට බැරි නිසා ප්‍රධාන ස්ථානවල ශිලාලිපි අශෝක ශිලාලිපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පසුබිම් කරගෙන බොහොම ලිහිල් ශිලාලිපි එක එක එක එක තැන්වල මහා රාශියක් පිහිටෙව්වා. ඒ තියෙන ගල්වල කොටල තියෙන ශිලාලිපි ටික නැත්තම් අද ඉතින් මොනවත් නැහැ. ශිලාලිපි නිසා කාටවත් කතා කරන්න හැටියක් නැහැ. ඒව තියෙනවා ගල්වල එහෙම තියෙනවා. එතුමා ඒව පටන් ගත්තා. ඊළඟට එතුමා පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ ඥානෝපස්ථානයේ මහ පිංකමක් හැටියට දේශනා කරලා පන්සල් වල ගිලාන ශාලා පිහිටුවල තිබුණා. ලෝකේ පළමු වරට ගිලාන ශාලා කියලා නම සඳහන් වෙන්නේ ත්‍රිපිටක පාළියේ ওই බුදුරජාණන් වහන්සේ ගේ ඥානෝ පූතිකත්ත්‍තිස්ස මහතෙරුන් වහන්සේට උපස්ථාන කරලා ආදර්ශයක් දීලා ගිලන් උපස්ථානයේ මහා පින්කමක් කිව්වෙන් පස්සේ තමයි දායකව උනන්දු වුණා උනන්දු වුණා ඒ පාර ඒවත් කරදරයටපත් වෙන්නට ආවා ඊළඟට මහා විහාරවල ගිලාන ශාලා හදන්නට කිව්වා ඒ තමයි ලෝක ඉතිහාසයේ ප්‍රථම ගිලාන ශාලා සඳහන් වෙන තැන ධර්මාශෝක රජතුමා කල්පනා කළා මේවා මහජන රෝහල් කරන්න ඕන පන්සල් වලත් ඒව තියෙනවා මහජනයාට රෝහල් ආරම්භ කළේ ධර්මාශෝක රජතුමා. අද ලෝකේ පුරා රෝහල් තියෙන තරමක්. ඒ රෝහල් වලින් ප්‍රයෝජන ගන්න තරමක්. ආ පුදුමයි. පුදුම සංඛ්‍යාවක්. මෙහි තමයි ලෙඩ ගුහාව. රෝහල් වලින් වැඩි බෙහෙත් ගන්න රට මෙහි කියන්න ඕනේ. මේ පින්වත්තුන් පුදුම හිතේ වේ ගණන කිව්වොත්. ලංකාවේ රජේ රෝහල් තියෙන 402යි. වෛද්‍යවරු ඒ රෝහල් 402කේ සේවය කරනවා 2200කට ඉතාම ආසන්න ගණනක්. ලංකාවේ ජනගහනය 1 කෝටි 50 ලක්ෂයයි. අපේ අය අපේ ලෙඩ්ඩු ඔය පාසල් ඔය ඔය රෝහල් 402කින් පමණක් කෝටි 3ක් බෙහෙත් අරගෙන තියෙනවා 85 අවුරුද්දේ. කෝටි 3ක් ජනගහනය 1 කෝටියයි. කෝටි 3ක් බෙහෙත් අරගෙන මේක එක්කනා දෙතුන් පාර යනවා දෙතුන් පාර යනවා. ඉතින් එහෙම බැලුවා මේක ලෙඩ ගුහාවක් නෙවෙයි. එතකොට ඔක ශාහුනේ නැහැ. සාමාන්‍ය ඩිස්පෙන්සිටි හවුනේ නැහැ. පුද්ගලික රෝහල් හවුනේ නැහැ. සිංහල වෙද මහත්තුරු හවුනේ නැහැ. අර රූහල් 400 ගන්නෙන් පමණක් තේයින් හිතා ගන්න කොහොම වුණත් කමක් නැහැ කොච්චර යහපතක්ද රෝහලකින් සිද්ධ වෙන්නේ අන්න ඒ රෝහල් ලෝකයට දුන්නේ ධර්මාශෝක රජතුමා එතුමා මිනිසයන්ට පමණක් නෙවෙයි ත්‍රිසං සතුන්ටත් රෝහල් හැදුවා ඒක විශේෂම දෙයක් ලෝකේ පුදුම වෙනවා මේ දැන් තිරිසන් සතුන්ට රෝවල් තියෙනවා. නමුත් මෙච්චර කාලයකට ප්‍රථම මෙහෙම කෙනෙක් හිතුව නේද තිරිසනුන්ටත් රෝහල. දැන් තියෙන තිරිසනුන්ට රෝහල තියෙනවා ගෙවල් වල හදන වඩන. ඉතින් ගෙවල් වල හදන වඩන තිරිසනුන්ට කවුරුත් බොහොම සලකනවා. බොහොම කරුණාවයි සලකනවා. හොඳයි. ඒ කිසි වරදක් නැහැ. එකම අඩුවකට තියෙන්නේ ඊට වඩා මිනිහා උතුම්නේ. ඊතර ඉන්න මිනිහට නම් ඒ සල්ලි කියලා කරන්නේ <laughs> ඉතින් මිනිහට මේ මේ සේවක වශයෙන් ඉන්න මිනිසුන්ට හංගි <laughs> කරන්නේ කොහොම වුණත් අද තියෙනවා ඉතින් රෝහල් වලට යනවා ඉතින් බොහොම හොඳ සත්පුරුෂකමක් එක මහත්මියක් බොහොම සත්‍ය සතර සැලකුවා gedare ඒ මහත්මිය මැරෙනකොට ඒ මහත්මයාගේ දීපලෙන් වෙන් කරලා තිබුණා මාසෙකට රුපියල් 250ක් අර සතාට කන්න දෙන්නේ කියලා. අන්තිම කැමැත්තේ ලියලා තිබුණා රුපියල් 250ක් මාසෙකට. ලෙඩ වුණොත් බෙහෙත් අරන් දෙන්න වෙනම. එතුමාගේ එතුමියගේ අරමුදලෙන් ඒ ලෙඩ වුණොත් බෙහෙත් අරන් දෙන්න ඕන අයිට අතිරේකව. ඒක බොහොම හොඳයි. බොහොම හොඳ දේවල් කවුරු කළත් හොඳයි. ධර්මාශෝක රජතුමා එහෙම ගෙවල් වල ඉන්න සතුන්ට පමණක් නෙවෙයි කැලේ ඉන්න සතෙක් හරි ලෙඩවල ඉන්නව දැක්කොත් ගෙනල්ලා ඇතුළු කරන්න රෝහලට ලෝකයේ කොහෙවත් නැති දේවල් ඒ වගේ මහා පුදුම වැඩ කොටසක් එතුමා අරගෙන ගියා ඊළඟට ධර්ම යාත්‍රා වගේම ධර්මා මාත්‍ර කියලා කොටසකුත් පත් කළා තානාපති සේවා ආරම්භ කළා ඔය මැද පෙරදිග සේරම රටවල් එක්ක මිත්‍ර සම්බන්ධකම් ඇති කරගෙන තානාපති සේව ඇති කරගෙන කායික රෝගවලට හැමතැනම රෝහල් පිහිටෙව්වා මානසික රෝග සුව කරන්නට ධර්ම දූතයන් වහන්සේලා යැව්වා. න ධර්මාශෝක රජතුමාගේ ධර්ම විජය කියන්නේ ඕවා තමයි. ඒ වගේ ඊටාම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. එතෙන්දී එතුමා කරන ගමන්ම අර ශිලා ලේඛනවල කියනවා එක තැනකදී සවේ මුනිසා පජා මම මේ මේ මේ මේ ඉන්න සේරම මිනිසයන් මගේ දරුවන් මගේ දරුවන් මේ මුළු ප්‍රජාවම මගේ දරුවන් ඒකෙන් මුළු රටවාසීන්ම වසඟ වුණා එතුමාට ඒ උතුම් ප්‍රකාශයට නිකන් ඉතින් අදත් අපි යම් යම් දෙනා කියනවා මහා පුදුම වාක්‍ය කියනවා ඒව නිකන් ඉතින් වාක්‍ය විතරයි. නමුත් එහෙම නෙවි එතුමා සම්පූර්ණයෙන්ම තමාගේ දරුවන් හැටියට හිතලා මුළු ප්‍රජාවටම එක වගේ කිසිම වෙනසක් නැතුව. ඒ කාලේ විවිධ දෘෂ්ටි ඇති අන්‍ය ආගමිකයන් හිටියා. එතෙන්දී එතුමා කිව්වා තමන්ගේ පූජකයන්ට පූජ්‍යයන්ට සලකනවා වගේම අන්‍යාගමික පූජකයන්ටත් සලකන්නට ඕන එසේ කිරීම Tamanගේ පූජකයන් පූජ්‍යයන්ටත් කරන ගෞරවයක් එහෙම කිවීමෙන් අන්‍යාගමිකයන් සියලු දෙනාම එතුමාට වසඟ වුණා ඒ වගේම එතුමා බොහෝම පොදුව වැඩ කළා එහෙම ගිහිල්ලා එතුමාගේ ආදර්ශ පාඨයේ හැටියට තියාගත්ත සවේ සමවායෝ ඒව සාධු සමගියම යහපති මුළු රටම සමගි කළා මුළු රටම සමගි කළා ඒ කාලේ මේ ධර්ම විජයේ වැඩපිළිවෙල හැමහම ගියා ඔය මැද පෙරදිග පළාත්වල හිටන් සේරම ගියා ගිහිල්ලා කොහොමද කිව්වොත් එහෙම සතන් කියන වචනේවත් නැති තරමට සාමකාමී වුණ එවකට දියුණු ලෝකේ මෙය යුරෝපා රටවල් වල ඒ කාලේ වැඩි ජනගහනයක් හිටියේ නෑ මේ ආසියාවේ මැද පෙරදිග ඔය නොයෙක් අය තමයි හිටියේ ඒවයි ඒ විදිහේ තත්ත්වයක් ගෙන ගියා ඒ ධර්ම විජේ වැඩ පිළිවෙල නිසා එතුමා ලෝකයේ දෙවෙනි ගුණේ බුදුරජාණන් වහන්සේට පමණයි. කියන්නේ ගුණ වලින් නෙවි රහත් ගුණ ආදී නෙවි අනිත් ක්‍රියාකාරීත්වෙන්. ඒ නිසාම ලෝකයේ අසහාය ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 6 දෙනා සඳහන් කරනකොට එච්.සී. වේල්ස් මහතා පළවෙනි පුද්ගලයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙවන පුද්ගලයා ධර්මාශෝක රජතුමා. එතුමාගේ මේ වැඩපිළිවෙල උගත් ලෝකයා පිළිගත් ආකාරයකයි. ඉතින් ඒ තිබුණත් පොතට සීමා වෙලා තියෙන නිසා අපි මීට කලකට ප්‍රථම ඒ ධර්ම විජේ වැඩපිළිවෙල ලංකාවේ ආරම්භ කරන්න ඕනේ කියලා හිතුවා. හිතලා ධර්ම විජේ සමාජයක් පිහිටෙව්වා. ටික කාලකට ප්‍රථම අවුරුදු 15කට වඩා ඉහළදී පටන් අරගෙන ඒක බොහොම ක්‍රියාකාරීව යන්නට පටන් ගත්තේ අවුරුදු 6කට 7කට ඉඳලා කාලේ පටන්. ඒ ධර්ම විජේ හොඳ ප්‍රතිපatti වලින් යුක්තයි. අර අශෝක රජුරුවන්ගේ ශිලාලේඛනයේ තියෙන කාරණා ඔක්කොම ප්‍රතිපත්ති හැටියට ගන්නට උන. නමුත් ඉතින් ඒව ඔක්කොම එකහු කරලා අරගෙන නැහැ. වෙනම නම් පොත් තියෙනවා. එතුමාගේ ශිලාලිපි පිළිබඳව නොආනා අය උගතුන් ලියපු පොත් තියෙනවා. අපේ ලංකාවෙත් තියෙනවා. මේ පින්වතුන් බොහෝ දෙනා දන්න ශාස්ත්‍රපති පඬිතු ගුණපාල සේනාධීර මහත්මයා අශෝක සිරිත කියලා පොතක් ලියලා තියෙනවා ඒකේ තියෙනවා අශෝක රජුගේ විස්තර ඔක්කොම ශිලාලිපි සිංහලට පරිවර්තනය කළා තියෙනවා ඒවා දැන් කලක් වෙනවා පරිවර්තනය කළේ ඉස්සෙල්ලාම ඉංග්‍රීසියටයි ඉන්දියාව ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හිටපු ওই මහා පුරාවිද්‍යාඥයන් ප්‍රින්සෙප් ජෝර්ජ් මාෂල් කනින්හෙම් ඒ අය තමයි ඒවා සොයාගෙන ඒ තැන් සොයාගෙන කියවලා පරිවර්තනය කළ ලෝකෙට දුන්නේ. ඒවා පසුබිම් කරගෙන අපත් ප්‍රතිපත්ති අටක් හදලා තියෙනවා ඒ ධර්මවිජේ සමාජයක් වුණාම මෙන්න මේ ප්‍රතිපත්ති අටින් යුක්ත වෙන්න ඕන අරව සියල්ලක්ම Taman දැනගන්න ඕන හිමින් හිමින් ඒ අනුව හදාපු ප්‍රතිපත්ති අටක් තියෙනවා ඉතින් ඒවා මේ පින්වතුන් අතර අදත් තියෙනවා ඉච්චර ගැඹුරු නැහැ. සුහදතාවයේ තමයි ප්‍රධාන දේ. සුහද සුහද හදවත් හොඳ කිරීම. සුහද කියන්නේ ඒකයි. හදවත් හොඳ කිරීම. ඒ සමාජයේ තියෙනවා මණ්ඩල අටක්. අනුශාසක මණ්ඩලයේ අද වර්තමාන ලංකාවේ වැඩ සිටින නිකායවල මහානායක ස්වාමින් වහන්සේ. ඊළඟට උපදේශක මණ්ඩලය කාගෙත් සම්බන්ධයෙන් නිසා කොළඹ වගේ ප්‍රධාන නගරවල තියෙන ප්‍රධාන බෞද්ධ සමිතිවල සභාපතිවරු. ක්‍රියාකාරී මණ්ඩලය කියන්නේ ධර්මවිජය සමාජයේ අර උඩින් තියෙන ඒ සමාජයේ තමයි ක්‍රියාකාරී සියලු වැඩ කරන්නේ. බුද්ධි මණ්ඩලය කියලා තව මණ්ඩලයක් තියෙනවා. බුද්ධි මණ්ඩලයෙන් දෙවිධයක ක්‍රියාකාරීත්වයක් කරනවා. එකක් රටේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නේදී නියම පිළිතුර කෙබඳුද කියලා ලෝකෙට දෙන්න සමාජයට දෙන්න. අද අපේ රටේ ප්‍රශ්න ඇති වුණාට ඒව විසඳන්නට බොහෝ දෙනා සූදානම් නැහැ. ඒව දැන් තල්ලු වෙලා යනව නිකම්ම. පුරාණ කාලේ නම් එහෙම නෙවි. ප්‍රශ්නයක් ඇති වුණාම ඕම තර්ක කරලා වාද කරලා ඒක විසඳුවා. සමහර විට ධර්ම ප්‍රශ්නවලදී එක ප්‍රශ්නේදී දෙපැත්තට ගියා මහා ත්‍රිපිටක ධාරී ගුරුවරයා ගෝලයා පොඩි ප්‍රශ්නයක් නමුත් ධර්මයට එකඟද නැද්ද කියන එක විතරයි. එහෙම අවස්ථාවලදී සමහර එක අවස්ථාවක් ප්‍රකටවම තියෙනවා අර ගෝලයා ගුරුවරයාත් එක්ක තර්ක කරන්නේ නැහැ. නමුත් ගුරුවරයාගේ අදහසට වඩා වෙනස් වූ අදහසක් ඉදිරිපත් කළ නිහඬ වෙනවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී ගුරුවරයාත් හිතලා හිතලා හිතලා ගුරුවරයාට තේරුණා ගෝලයා හරි. ඒ කාරණේට මගේ විෂ්ණුම නෙවි ගෝලයාගේ විෂ්ණුමයි හරි. දන්න කොච්චර උදාරද කියලා මේ වගේ මහා පිරිසක් ඉන්න තැනදී කිව්වා මේ ප්‍රශ්නෙට මෙච්චර කාලයක් අපි කතා කළා. මගේ ගෝලයාගේ මතය තමයි හරි. ඒ වගේ ඉස්සරත් තිබුණා මෑතකත් තිබුණා අපාචාර්ය උත්තම පැලෑණී ශ්‍රී වජිර ඥාන මහානායක ස්වාමීන් වහන්සේ යම්කිසි ධර්ම ප්‍රශ්නයක් ආවම ලියනවා. කවුරුත් ඇහුවමත් ලියනවා නාහත් ලියනවා. ඒ දවස්වල එහෙම එකක් ඇති වුණාම උගත් අයගෙන් අහන සිරිතකුත් තිබුණා. ඒ උන්වහන්සේත් ලියනවා. ඉතින් අපේ රටේ මෑත යුගයේ තියෙන්නේ ඒ ප්‍රශ්නේ ඊළඟට හරිද වැරදිද කියලා නෑ අපේ අදහසට නැත්නම් අපේ අසවලාට විරුද්ධව අපේ අසවල් තැනට විරුද්ධව ලිව්වයි කියලා ඒක නා දොස් කියනවා. ඉතින් උන්වහන්සේට ඒ වගේ දොස් අහන්නත් සිද්ධ වුණා. ඉතින් ඒක නා ඇවිල්ලා කියනවා ස්වාමීනි මෙහෙම දොස් කියනවා කියලා. ඉතින් උන්වහන්සේ කියන්නේ ආදරටි ඉතින් කොච්චර දොස් කියනවද සමහරු දොස් අහන්නේ හොරකම් කළා මරකම් කළා නෝබිලකම් කළා මම බණපදයක් කියලා බැනුම් අහනවා. ඉතින් මොකද ඒක වරද? අනිත් ඇත්ත බැනුම් අහන්නේ හොරකම් කරලා නෝබිරකම් කරලා වැරදි වැඩ කරලා මම බනපදයක් කියලා බැනුම් අහන කමක් නැහැ. ඉතින් ඒ වගේ තත්වයක් තිබුණා. නමුත් දැන් එහෙමත් නැහැ. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් ආවම ඒක විසඳන්නට එක අංශයකින් බුද්ධි මණ්ඩලය ඒකට කතා කරගෙන සිටිනවා කොළඹ නගරයේ පිටුවෙන් අනගහ ගන්නට පුළුවන් ත්‍රිපිටකයේ පිළිබඳව උගත් ස්වාමින් වහන්සේලා කාණ්ඩායමක් සමග කතා කරගෙන තියෙනවා. ඒ වගේම නානා විද්‍ය උගතුන් ඒ අවස්ථානුකූලව අනගහ ගන්නට අපි ඒ උගතුන්ට දන්නලා කියනවා. බුද්ධි මණ්ඩලේ අහවල්ුවේ කියලා නම් කරලා පත් කළ නැහැ. ඒ අයට කියලා තියෙනවා අපට වුමනා විද්‍ය ප්‍රශ්නයක් ආවම අපි අනගහනවා. අපිට මේ ධර්ම විජේ සමාජයේ පිහිටුවට පස්සේ ඔය මේ කෙලින්ම බෞද්ධ ප්‍රවෘත්ති ප්‍රකාශන මධ්‍යස්ථානයට දැන් අවුරුදු 20ක් වෙනවා. ඒකෙත් එක කරුණක් තමයි ඔය ඔය වගේ ධර්ම ප්‍රශ්න විසඳා දීම. ධර්ම විද්‍යාව පිහිටුවට පස්සේ බොහොම හොඳ ප්‍රශ්නයක් ආවා මේ ආර්ථිකය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අදහස් මොනවද කියලා. ඉතින් අපි අර්ථශාස්ත්‍රඥයන් කීප දෙනෙක් අනගහලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඒකත් ඇවිල්ලා තිබුණේ විශ්වවිද්‍යාලයකින්. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක බාර ගන්න. ඉතින් හැමෝම බාර ගන්නවා බාරගෙන ආයෙමත් කියනවා නේ මේක ප්‍රශ්නේ නම් තේරෙනවා. අපි අර්ථශාස්ත්‍රය දන්නවා බුද්ධ ආගම හරියට දන්නේ නැහැ සංසන්දනය කරන්න. එසේ වුවත් මහාචාර්ය කේයන් ජයතිලක මහත්මයා බොහොම අගේ ඇති විදියට ඒකේ පිළිතුරක් කියලා දුන්නා. ඒක යව්වා ඒත් පිළිගත්ත බොහොම සතුටින්. අන්න ඒ වගේ අපි උගතුන් එක කතා කරලා තියෙනවා අවශ්‍ය අවස්ථාවක අපි කැඳවනවා ලසාකච්ඡා කරන්නට. දැනුත් එහෙම අවශ්‍ය අවස්ථා වුණාම අපි අනගහනවා. අපට මේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට සර්වපාක්ෂික සම්මේලනයේ 6 මාසයක් විතර ගියාට පස්සේ සංඝයාගේ තර්ක බිනින්නට බැරි බව ඒකී ඉන්න අය කවුරුත් තේරුම් ගත්තා. ඒ නිසා දිනක් ජනාධිපතිතුමාම දුරකතනෙන් කතා කරලා පිට කතා කරන්න දෙය තියෙනවා කියලා මාත් ආචාර්ය වල්පල රාහුල තෙරුණ වහන්සේත් කැඳවල කිව්ව එහෙමනම් සංඝයා මේකට සාධාරණ විසඳුමක් දෙන්නට කියලා. අපි බාරගත්තා. හොඳම විසඳුම දෙනවා කියලා බාරගත්තා. එතෙන්දී අපි විශ්‍රාම ගිය ඉහළම පෙළේ ශ්‍රද්ධාවත් බුද්ධිමත් උගතුන් හතර දෙනෙක් කැඳව ගත්තා. එහාට කැඳව ගත්තා මේ වැඩේට ගැළපෙන හතර දෙනෙක්. කැඳවගෙන ඒ අත්වත් එක්ක එකතු වෙලා තමයි ඒ විසඳුම හැදුවේ. ඒ නිසා ඒ විසඳුමට කිසි කෙනෙක් විරුද්ධුුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණවත් අර පුරවෙනවත් මොනම පෙරමුණක්වත් වචනකින් විරුද්ධ වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කිව්ව සම්පූර්ණයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්ව සම්පූර්ණයෙන් පිළිගන්නවා. අනිත් ওই දිනේෂ් කුණවදන මහත්මයාලාදී කාණ්ඩායම් කිව්වා සංඝයාගේ විෂ්ණු අපි සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒක ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙමළාය විරුද්ධ වුණේ නැහැ වචනකින් කිසි කෙනෙක්. ඕන කෙනෙකුට එතන විරෝධයේ පාර්ලිමේන්තුවේ වගේ කතා කරන්න පුළුවන්. වචනයක් කතා කරේ නැහැ. ඊළඟට ආර්ථික මණ්ඩලය කියලා තියෙනවා. ධර්ම විජයේ වැඩට මුදල් කොහොමද යොදන්නේ? ඒ අංශයේ ඒ තමයි ධර්ම විජේ පදනම නමින් රාජ්‍ය සභාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මොකද එතන මුදල් ලැබෙන්නත් ඕන හරියට පරිහරණය කරන්නත් ඕන ඒක හරි විදියට කරන්නට රාජ්‍ය සභාවේ පනතක් සම්මත කෙරෙව්වා. දැන් ධර්ම විජේ සමාජයේ නෙවි රාජ්‍ය සභාවේ පනතකින් සම්මත වෙලා තියෙන්නේ අර ආර්ථික මණ්ඩලයේ ධර්ම විජේ පදනම ඊළඟට අධ්‍යාපන මණ්ඩලය තියෙනවා සෞඛ්‍ය මණ්ඩලය තියෙනවා තරුණ මණ්ඩලය තියෙනවා ඒ වගේ මණ්ඩල වලට බෙදලා තියෙනවා ඒ මණ්ඩල වල වැඩ තියෙනවා අන්න ඒ විදිහට මේක පුළුල් වැඩපිළිවෙලක් අප අදහස් කරන්නේ පන්සලක් ගානේ මොකද ධර්ම විජේ සමාජයක සභාපති නිල බලයෙන්ම විහාරයේ අධිපති තෙරුන් වහන්සේ නැත්තම් අධිපති තෙරුන් වහන්සේ වෙනුවට ක්‍රියා කරන තෙරුන් වහන්සේ. ක්‍රිස්තියානි ගමක නම් පල්ලියේ ඒ ගමේ තියෙන පල්ලියේ ප්‍රධාන පූජකතුමා. Hindu ගමක නම් කෝවිලේ ඉන්න ප්‍රධාන පූජකතුමා. මුස්ලිම් ගමක නම් මුස්ලිම් පල්ලියේ ඉන්න ප්‍රධානියා. එහෙමයි අපේ ධර්ම විජේ පොදුයි කාටත් එය අර කලබල අවස්ථාවේදී 84 මේ හදිසියෙන්ම බණක් කියන්නට කියලා හෙට ඉරිදා හදිසි නීති දාලා බොහොම කලබල වෙච්ච ලාය සෙන්සුරාද කිව්වා කොහොම හරි හෙට බණක් කියන්න ඕනේ කියලා ඉතින් මං කිව්වා එවනම් මං කියන්නම් මං එතකොටත් බණ අත්හැරලා ගුවන් විදුලියේ හිටියේ උතේ කිය නිසා කියන්නම් කියලා ධර්ම විජය තමයි කිව්වේ. ඒබඳු දෙයක් නැතික මේ මේ විනාශය වුණේ. දාම ඔය ඔස්වල් ගෝමිස් කතෝලික රදගුරුතුමා දුරකතනෙන් කතා කළා මා හිතියේ නෑ ඊට පස්සෙන්ද කතා කළා කිව්වා ඊයේ බණ අහගෙන හිටිය සම්පූර්ණයෙන්ම ඒකට ස්තුති කරන්නයි ඒ වගේ මටත් වුණ ධර්ම විජය ඉගෙන ගන්නට මා මට දවසක් දෙන්නට මා එනවා මහරගමට ධර්ම විජය ඉගෙන ගන්නට කියලා. ඇවිල්ලා පැය දෙකක් විතර තොරතුරු වහලා ඉගෙන ගත්තා. එතුමාත් සූදානම්ව සිටිනවා ඒ අත්තන්ගේ ගම්වල වැඩ පටන් ගන්නට. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් මේ ධර්ම විජය නමින් ගෙනියනවා. ඉතින් ඒකෙදී දැන් හුඟක් වැඩ කරනවා. දැන් පිට රටවල් වලයි ගිහිල්ලා පැතිරෙලා තියෙනවා මේ ධර්ම විජේ. ලංකාවෙත් පැතිරිලා තියෙනවා. ඒ නිසා දැන් මේ කාලයේ මේ කලබල නිසා අපේ බැංකු තියෙනවා. ඇඳුම් බැංකුව තියෙනවා. බෙහෙත් බැංකුව තියෙනවා. පොත් බැංකුව තියෙනවා. අරමුදල් තව හුඟක් තියෙනවා. ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල එකක්. තමාගේ සුවයක් අත්හැරලා ඉතිරි වෙන මුදල තැන්පත් කරනවා. ඒ නිසා දැන් මෙහි පටන් ගන්නට යනවා ධර්ම විජේ සමාජයක් ඒ ධර්ම විජේ සමාජයේ අනිත් සමිතිවල වගේ සමාජික මුදලක් නෙවි බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්ම විජේ ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල කියලා ලොකු පෙට්ටියක් තියෙනවා අපි ඒත් තියෙනවා ග්‍රීන් පාත් වලක් තියෙනවා ඒක තියලා තියෙනවා Taman මේ පොයදාට හරි වෙන දවසකට හරි ඒක ආහාර වේලක් අත්තරලා ඒ සඳහා වැය වෙන මුදල ගෙනල්ලා අර පෙට්ටියට දානවා. ගණන් දෙවිල්ලක් නැහැ. මොකද ඒකෙන් අපි අදහස් කරන්නේ හොඳ දෙයක් මම මෙච්චර දුන්නා කියන කතාවක් නෑ. අනුන්ගේ හපතට දුන්නා අර පෙට්ටියට දානවා. ඒ පෙට්ටිය ධර්ම විජේ නිලධාරීන් භාණ්ඩාගාරිකතුමා ඇතුළු ධාරීන් කීප දෙනෙක් එක්කව වෙලා වරින් වර බලලා ඒ මුදල් ක්‍රියාත්මක කරන හැටි තියෙනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් අනුව ගෙනියන්නේ දැන් ගාක් ආධාර ලැබෙනවා. ධර්ම විජේ පදනමනේ ඔක්කොම කරන්නේ වියදම් කරනවා ඒ කරන්නේ ධර්ම විජේ පදනම. ගාක් ආධාර ලැබෙනවා. මේ ලැබෙනකොට අපි ඒක හරි විදිහට පාවිච්චි කරනවා. දැන් මේ පහුගිය කලබල අවස්ථාවවලදී ක්ෂණිකව අපි ඇඳුම් සැපෙව්වා ආහාර සැපෙව්වා බෙහෙත් සැපෙව්වා අනාථ කඳවුරු වල මෙච්චර අමාරුවෙන් මෙච්චර ගණනක් ඉන්නවා කියලා එහි දිසාපත්තුමා නැත්තම් හමුදාවේ භාර නිලධාරියා කියනවා අපිට මෙච්චර ගණනක් ඕන කියලා. අපි ක්ෂණිකව සපයලා තිනවා. කොහොද අපි සූදානම් කරගෙන ඉන්නෝ. ඒ කාලේ විශේෂයෙන්ම අපි සූදානම් කරගෙන ආහාර එක වතාවක් පර බොහොම උග්‍ර අවස්ථාවේදී මෙච්චර විශාල ගණනකට බොන්න තේන තේකොළ සීනි පිටි අවශ්‍යයි කියලා අපර නිවේදනයක් ලැබුණා. ඒ වෙලාවේ අපිට තිබුණා සෑහෙන පිටි තම්බෙල තිබුණා සීනි තම්බෙල තිබුණා තේකොළ අඩුවක් තිබුණා. අර ඉල්ලපු ගණන්ට කිට්ටුවෙන් යන්නවත් තේකොළ නැහැ තිබුණේ. එවෙලෙම අපි දැන්නවා ඔය තේ සමාගමකට මුටෝල් බස්ටඩ් කොම්පැනියට මෙන්න මෙහෙම අවශ්‍යතාවයක් වෙලා තියෙනවා පුළුවන් නම් අපිට ඒකල මේ වැඩේට සපයන්න කියලා. කවුරුත් දන්නවා මේ වැඩේ තුර ධර්ම විද්‍යාවක් දන්නවා. ඒ නිසා එදා කිව්වත් එක්කම ඊට පස්සෙන්ද රුපියල් 130000ක තේරුවා. උද ඒගොල්ලෝ දන්නවා මේකේ අවශ්‍යතාවය මේ හදිසියෙටම දෙන්න ඕන නිසා අන්න ඒ විදිහට දැන් අපිට එහෙම නොයෙක් දෙනා පිටරටත් සපේනවා පිනුත් සපේනවා දැන් මේ දවස්වල මෙහි ලෑස්ති කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ මේ අනාථ වෙච්ච සිංහල ගමක් හදන්නට ඒ අතන් ඒ ගම හදන්නට යන දැනට එක්කහු කරලා තියෙනවා ඩොලර් 10000ක් එහි දැන් ආවා ඒ අතට ඇවිල්ලා දෙන්නෙක් දොස්තර මහත්තයෙක් තව මහත්මයෙක් ඇවිල්ලා දැන් කතා කරලා ඔක්කොම අපේ සැලසුම් අපේ මහත්තුරු ඉඳලා ඉඳලා යනවා කොච්චර අමාරුවෙන් හරි ওই পদවි යනවා ගිහිල්ලා මේ කළායිලා දැන් ඒ අතන්ට විස්තර සහිතව බාර දුන්නා ආපහු එහාට ගිහිල්ලා කතා කරලා වන්න මැද පෙරදිග රටවල් වලින් අපේ සිංහල අය ආලෙවනවා අපි කොහොමද මොනවද කරන්නේ ඇමරිකාවෙන් ආලෙවනවා දැන් අපේ පොත් බැංකුව දුප්පත් ළමයින්ට විශ්වවිද්‍යාලයේ ළමයින්ට විශ්වවිද්‍යාලයේ සමහර අංශවල ළමයින්ට පොත් නැතුව කතාවෙන් විතරක් ඉගෙන ගන්නට බෑ. ඒ පොත් ගන්නට බෑ සමහර පොත් රුපියල් 700යි 1000යි. ඒ නිසා දැන් අපේ මුල් මෙහි පොත් බැංකුව තියෙනවා මුල් ශාඛාව පෙරාදීනී විශ්වවිද්‍යාලයේ උපකුලපත්තුමාගේ යටතේ අපේ රාහුල තෙරුණාංශ ඉන්න තැන කියලා තියෙනවා. ඒ නිසා අර උපකල්පතුමා අනුමත කරන අයට අපි පොතක් දෙනවා. පුළුවන් ඉක්මනින් බලලා අපහු දෙන්නට ඕන. තව එක්කෙනෙකුට දෙන්න. ඒ වගේ වැඩ පිල්ලුකුත් දැන් ආරම්භ කළා තියෙනවා. ඇඳුම් බැංකුවක් තියෙනවා. බෙහෙත් බැංකුව තියෙනවා. දැන් ඒ බෙහෙත් බැංකුවේ කාණ්ඩායමක් තමයි හෙට මේ අනිද්දා. මේ යන ගමන් මෙහාට එනවා. උදේ දහයමාරට අපි මේ මෙහි මුල්රාගලයි වැල්ලවායේ චිංකිනි විහාරයේ තව තැනකයි සෞඛ්‍ය පරීක්ෂණයක් කරන්න මොකද බොහෝ දුප්පත් මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයි මහා අවුගක් ඉන්නවායි කියලා ඒ වෛද්‍යවරු කීප දෙනෙකුත් එක්ක යනවා වැල්ලවායට දැන් මාත් මේ නැවතුනේ ඒ මෙහි ඉඳලා ආයමත් ගිහිල්ලා එන්නේ මොකටද කියලා අපේ මේ මහත්මයාගේ කටයුත්තකුත් හිත තියෙනවා මේ මෙතියස්සිල්ල මහත්මයාගේ 16 වෙනිදා මෙහෙන් අපි 12ට විතර පිටත් වෙලා ගිහිල්ලා තැන් කීපයක් හරි ගස්සගෙන තියෙනවා මොනුරා ගල දක්වා. ඉතින් ඒ වගේ වැඩ මහා උගක් කරන්න තියෙනවා. ඉතින් මෙහෙත් එකක් පිළිවෙලට හිටියොත් මේ පලාතේ ඒ වගේ දේ කරත හැකි. කාටත් පුළුවන්. ඒ නිසා අරමුදල පිය වෙන්නේ අර විදිහටයි. තම තමන්. මෙහෙදි මම තව එකක් යෝජනා කරනවා මේ පින්වතුන්ට. මේ දැන් උපාක් සිල් ගන්න පිරිස එනවා. දුර බැහැරිනුත් එනවා. මේ හැමදෙනාටම පුළුවන්කම තියෙනවා මේ කිට්ටුව පහතින් ලෙන අයට ආහාර මුලක් හදාගෙන ඉන්න අතිරේකව. එතකොට මේ දුර බැහැරින් එන අයට කරදරයක් නැහැ නැත්තම් ඉතින් විසද්දාට විතරයි නේ දානේ ඉදිරිය කළ දෙන්නේ. අනිත් දවසට ඒක කාටවත් අමාරුවක් නෑනේ. හැම මේ චිත්ත පහත වෙන කෙනෙක්ම අර ධර්ම විජයේ අදහස අනුව ආහාර එකක් හොඳට මෙව කරලා බොහොම හොඳට පිරිසුදුව හදලා ගෙනල්ලා අපේ ක්‍රමයට අර මොනවද කෙහෙල් කොළ වල එක්කෙනෙක් එකක් ගෙනාම අතිරේකව තමන්ගේ න ආහාරයට තමන්ගේ ප්‍රයෝජනයට ගන්න එකට අතිරේකව එකක් එතකොට එහෙම මේ මේ තමන් තමන් ගෙනල්ලා මේ පිරිස මේ කරනවා නම් ඒ ගණන්ටම තව එනෝනේ ඉතින් කාටවත් එතකොට දුර බැහැරින් යන කෙනෙකුට උනත් අපහසුාවක් නැහැ ඒ වගේ වැඩ පිළිලක් ධර්ම විජයෙන් ආරම්භ කරන්න පුළුවන් අර ක්‍රමයට ඔගේ උගාද්දී කරන්න පුළුවන් වැඩි වියදම් නැතුව ඔය ඇමරිකාවේ මෝමන්වරුන්ගේ තියෙනවා මේ වගේ වැඩපිළිලක් අර හැම මාසෙම මෝමන් කෙනෙක් ලෝකයේ කොහේ හිටියත් ආහාර වේලක් නතර කරලා ඒ මුදල අර අර මුදලට එකහව කරනවා අවුරුද්දකට කෝටි 5ක් එකහව වෙනවා කෝටි 5ක් එකහව වෙනවා කිසිම අමාරුවක් නැතුව සමාජ සේවා පුදුමයි ඒ නිසා දැන් ඉතින් මේ ගැන මම කලින් ජයවීර මහත්මයාට සඳහන් කළේවා අර මහතුරුත් ඉති අනිද්ද එනවා මෙහින් යන්නේ ඒ නිසා මේ මෙහි මෙහිම වැඩ පිළිලක් වුණොත් හොඳයි කියලා කල්ැතු විතරම කියලා තිබුණා. නිසා ඔන්න ඔය ධර්ම විජේ තව හුඟක් දී තියෙනවා කරන්නට කරන්ට ඔය කිව්වා. කරන්නට කිසිම අපහසුාවක් නැති වැඩපිළිවෙළවල් අපි හදලා තියෙන්නේ. කාටවත් අපහසුාවක් නැහැ. ඒ වගේම බොහෝම ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල. ඒක ඕනාංශයකින් පුළුවන් තමාගේ. සූයක් අත්හැරලා අර අරමුදලට එකහු කරන්න පුළුවන් ඕනාංශයකින් ඕන කෙනෙකුට. දැන් එනවා දැන් ඒක කම්පැනි එක දැන් අපි ඒක පුළු කරගෙන යනවා. මේ මේ මේ කටුනායක එක සිංහල බෞද්ධ කොම්පැනියක් තියෙනවා. එතන ඉන්න සේවකයෝ ඔක්කොම කියලා තියෙනවා ඒගොල්ලගේ අරමුදලෙන් මගේ මගේ පඩියෙන් මෙන්න මෙච්චර ගන්නක් අය කරලා මෙහාට එවන්නේ කියලා. දැන් ඉතින් එවනවා. ඒ අය මාස්පතා වෙනවා පඩිය ගන්නකොට අර කියාපු විදිහට ඒ ඇත්තෝ කැමති කැමති හැටියට මේ කරලා ඔය ඔය මේ මෙහි මේව කළෙත් එහෙමනේ ඔය අර වරායේ ස්තූපේ දැන් ඉතින් ආණ්ඩුවෙන් අපිට කරගන්න බැරි වුණා. මුලින් පටන් ගත්තේ වරායින කම්කරුවෝ කිව්වා මගේ පඩියෙන් මෙච්චර ගණනක් කපන්නට මං කැමැත්ත දෙනවයි කියලා. ඉතින් ඒතර පඩියෙන් කපලා ආවා. ඒක වරදින්නේ නැතුව එනවා. දැන් ඒ වගේ වැඩ අපි සිද්ධ කරගෙන යනවා, පිල්ල කරගෙන යනවා. තව ටිකක් කල් ගියාම මිහිනුත් ගියාම මුනිදාස මහත්මයාටත් මතක් කළා අපි මෙයි මෙයි නැයි නැයි වලට ශ්‍රමදාන පෙරහැරවල් යන්න. දැන් ඉතින් මේ මේ කොළඹ යනවනේ මයිටින පෙරහැරේ කියලා අපි ගිය පාර පටන් ගත්ත එක බොහොම සාර්ථකයි. මේ පාර පෙරහැරවල් 100ක් යන්න අපි ලෑස්ති කරනවා. දැන් ඔය වත්තල ඒක ප්‍රතිකර්මාන්ත කම්පැනිකව එතන 3000ක් ඉන්නවා කියලා 3000ම ඒකට යොදවන්න ලෑස්ති කියලා. සමුදාන පෙරහැරට. ඉතින් අපි දැන් එහෙමත් කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඔන්න ඒ කාරණා මේ පින්වතුන්ට ධර්ම විජය ගැන කරුණු ටිකක් කිව්වා එමත් අවස්ථාව ආවම පිළිලෙන් කියන්න පුළුවන් ඒ ගැන මේ මේ මේ මහත්මයා වුණා කියනවන දැන් වෙලාව ඔන්න අතිපූජ්‍ය මහානායක මාහිම්පාල වහන්සේගේ අවසර ධර්ම විජය පදනම අප වෙත දැන්වීමක් කරා මාතර මැදවත් සිරිවැජින ධර්මායතනයේ ධර්ම විජය සමාජයක් බිහි කරන්නට කියලා. මෙම ඉල්ලීම අපි කීප අවස්ථාවක කීප ආකාරයකින්ම සාකච්ඡාවට ලක් කරා. අවසානයේදී 1986 ගිය අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදා පැවැත්වෙන ලද ශාසන සේවක සමිතියේ මහතර සාකාවේ කාර්ක සභා රැසීමේදී යෝජනා දෙකක් සභා සම්මත වුණා ස්ථීර වුණා පළමුවෙන්ම මේ අවුරුද්දේ අවසානය දක්වා ශාසන සේවක සමිතියේ මහතර සාකාවේ ලියාපදිංචි වී ඇති සියලුම සමාජික සමාජිකාවන් ධර්ම විජය සමාජයේ ඒ කියන්නේ මධ්‍යවර්ත සුදු වජින් යාන ධර්මාතනස්ත්‍ර ධර්ම විජය සමාජයේ සමාජිකයන් බවට අපි පිළිගන්නවා. එසේම දෙවනුව දෙවනි යෝජනාව හැටියට කාර්ක සභාව විසින් අනුමත කරා ශාසන සේවක සමිතියේ මාතර සාකාවේ වර්තමාන කාර්ක සභාව සෙළු වජිනඥාන ධර්මාවතනස්ත ධර්ම විජය සමාජයේ පාලක සභාව හැටියට පිළිගන්නා බවට එම නිසා ශාසන සේවක සමිතිය වෙනුවෙන් මා මේ වැඩි පිරිසක් පැමිණ සිටින අද දවසේ මේ ප්‍රකාශය කිරීමට තීරණය කරලා තිබෙනවා. ඊ타මත්ම සතුටුයි ප්‍රධාන අනුශාසකයන් පාලන වහන්සේ මේ අවස්ථාවට සහභාගී වීම ගැන. ඒ නිසා හොඳ දෙයක් කරනකොට හැමතිස්සෙම සාර්ථක වෙනවා කියන වගේ අද මේ ප්‍රකාශය මම කරන්න බලාපොරොත්තු හිටියේ තිබියදී සමිතියේ ප්‍රධාන අනුශාසක මහානායක මාහිම්පාණ වහන්සේත් වැඩ සිටිනවා. ඒ නිසා මේ අවස්ථාවේ මට තියෙන්නේ මීල වශයෙන් මද්දවත්ත සිරිවලියාන ධර්මායතනස්ත ධර්ම විජය සමාජය දිරුණා කියලා මේ ප්‍රකාශය කරලා එම සමාජයට ඒ අපිට කොළඹ ධර්ම විජය පදනමින් ඒවා ඇති ඉල්ලුම් පත්‍ර අනුව ඇති නිලධාරී කීප දෙනෙකුගේ නම් ප්‍රකාශයටපත් කිරීමටයි අපිට එවා ඇති ආකුත්‍ර පත්‍ර අනුව ධර්ම විද්‍යා සමාජය ඒ සභාපතිකම දරන්නේ ඒ විහාරස්ථානයේ මූලිකව කටයුතු කරන විහාරාධිපති ස්වාමින් වහන්සේ උපසභාපතිවරු හැටියට කටයුතු කරන්නේත් එම විහාරස්ථානයේ ඉන්න සෙසු භික්ෂුන් වහන්සේලායි. ඒ අනුව සභාපති පදවිය හිමිවන්නේ નિરાයාසයෙන්ම අපේ පැවිදි පක්ෂයට. මූලික වශයෙන් අනුශාසක ධුරය අප මහානායක මහානායක මාහිම්පාල වහන්සේ විසින් ඔබවනවා ඇත. එනිසා මැද්දවත්ත සිරිවැජිනාල ධර්මායතනස්ත ධර්ම විජය සමාජයේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක හැටියට අතිපූජ්‍ය මණ්ඩලයේ පඤ්ඤාසීය මහානායක මහිමාන් වහන්සේ කටයුතු කරනවා ඇති. සභාපති ධූරයට පූජ්‍ය පඬිත පළානේ ගරු සුනීතෙන් පාරන් වහන්සේ කටයුතු කරනවා ඇත. පළවෙනි උපසභාපති හැටියට පූජ්‍ය හක්මන ගරු සුමනසිරින් පාරන් වහන්සේද දෙවැනි උපසභාපති වශයෙන් පූජ්‍ය දිගමඩුල්ලේ ගරු සම්දින්ද හිම්පාරණ වහන්සේද කටයුතු කරනවා ඇත. උපලේකම් වශයෙන් ජිනදාස ජයවර්ධන මහතා කටයුතු කරනවා ඇති. ධර්ම විජය සමාජයේ භාණ්ඩාගාරික හැටියට ආනන්ද අබේක්‍රම මහත්මයා කටයුතු කරනවා ඇති. ඊට අමතරව ලේකම් දූරේ දූරයක් තියෙනවා ශාසන සේවක සමිතියේ කටයුතු හා මෙහි සිරිවැජිනාන ධර්මායතන ධර්ම ධර්ම විජය සමාජයේ කටයුතු සම්බන්ධව කටයුතු කිරීම සඳහා සම්බන්ධීකරණ වශයෙන් එයි ලේකම් දුර මා වෙත පඳවා ගන්නවා අපි ධර්ම කොළඹ ධර්ම විද්‍යාව පදනම සහ සමග සාකච්ඡා කිරීමෙන් පසු අවසර ලබාගෙන තියෙනවා 15 දිනකින් යුත් කාර්ක සභාවක් පිහිටවීම සඳහා මේ 15 දිනාගෙන් යුත් කාර්ක සභාව අපි තෝරා ගත්තේ මා මේ අවස්ථාවේ පැහැදිලිවම කිය යුතුයි නිතර නැත්නම් එදිනෙදා මෙහි පැමිණලා මෙහි කටයුතු වලට සම්බන්ධ වෙන අපේ පින්වත් පිරිසගෙන් අලුත් වැඩ පිළිවෙලක් දියත් කරන්න නැත්නම් පටන්ගෙන ක්‍රියාත්මක කරන්නට අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පිරිසයි. මේ විතරම යන පිරිසෙන් හැර දුරදහර කලකට මෙහි පැමිණෙන කෙනෙක් දෙන්නෙක් තෝරා ගැනීමෙන් අපේ කටයුතු වලට ඉමහත් බාධාවක් වන බවට අපේ පහුගිය අවුරුදු කිහිපය තුළ මහලත් අත්දැකීම් වලින් මනාව මට ඔප්පු වෙලා තිබෙනවා. ඒ දුෂ්කරතාවේ මගහැරීම සඳහා නිතර මෙහි පැමිණලා අපේ කටයුතු වලට සම්බන්ධ වෙන මහත්මරු මහත්මීන් මේ පාරස්තර තෝරගත් බව කරුණාපර දිව හැම දිනාටම විතර මා දන්වා සිටිනවා. මේ මහත්මරුන් අතර කේජීකේ වේදිත මහත්මයා එම්.ජේ.කේ සිරිවර්ධන මහත්මයා කේජී මුණදාස මහත්මයා පූජිත ජයවීර මහත්මයා අනුර අබේගවර්ධන මහත්මයා එන්.ඩබ්ලිව් පීදාස මහත්මයා කවලාද එදිරිවීර මහත්මිය සුධර්මා පල්ලේගුරු මහත්මිය රූපා දසනායක මහත්මිය විමලා වික්‍රමසේකර මහත්මිය පූජිත ජයවීර මහත්මිය දයා විජේසේකර ලියනගේ මහත්මිය තිලකා අමරසිංහ මහත්මිය මුනිදාස පූජිත ගුණවර්ධන මහත්මිය හා කුමරප්පලෝ මහත්මිය යන 15 දෙනා අපගේ කාර්ක සභිකයන් ලෙසට අපි තෝරාගෙන තිබෙනවා. පින්වත්නි කර්ම විජය සමාජය අංශ තුනකට බෙදීම සඳහා අපට උපදෙස් ලැබී තිබෙනවා. පළවෙනි අංශය අධ්‍යාපන අංශය හැටියට. අධ්‍යාපන අංශයේ මෙහෙවනු ලබන්නේ ගරු පූජ්‍ය පඬිත පළානේ සුනීතේන් පාන් වහන්සේ විසින්. උන්වහන්සේගේ සහායට එම අංශයට ගරු සුමන සිරිහිමි, ගරු සම්තින්ද්‍රිහිමි, කේජිකේ වේදිත මහතා, කමලා ඉදිරිගර මහත්මිය සුලන්දා පල්ලේගුරු මහත්මිය, රූපා දසනායක මහත්මිය, විමලා වික්‍රමසේකර මහත්මිය, පූජිත ජයීර මහත්මිය, දයා විජේසේකර මහත්මිය හා කුමරවත්තුරු මහත්මිය කටයුතු කරනවා ඇත. ඒ මහත්වරු අධ්‍යාපන අංශය බාරව කටයුතු කරනවා ඇත. විශේෂයෙන් ධර්ම විද්‍යා ළමා ළමා සංසදය හා ධර්මායතනයේ අනිකුත් අධ්‍යාපනක ව්‍යාපෘතීන් මේ ගණේ මේ යටතේ වටනවා ඇත. මෙවලෝ දෙවනි අංශය හැටියට සඳහන් වෙන්නේ සදාචාර අංශයයි. මේ අංශය තමයි දැනට අපේ 1981 සිට මේ දක්වාම පවත්වාගෙන යන ප්‍රබලම අංශය. එනම් තරුණ සීල සමාදාන, ධර්මෝජ ළමා සංසදයේ සීල සමාදාන ආදී සීල ව්‍යාපාරත් අනුකුත් ආගමික කටයුතු ගල බැටෙන්නේ මේ සදාචාර අංශයටයි. එමාංශේ භාරව කේජීකේ හේදිත මහතා කේජී මුනිදාස මහතා සුලන්ද පල්ලිගුරු මහත්මිය පූතිජ යයිර මහත්මිය හා කුමරප්පරෝ මහත්මිය කටයුතු කරනවා ඇත අලුත් ඊළඟ අංශය සෞඛ්‍ය අංශයයි මෙන්න සෞඛ්‍ය අංශය විශේෂයෙන් පිළිතුරු ලබන්නේ ළමා ළමයින්ගේ සුවසට නගා සිටුවීම සඳහායි මෙන්න සෞඛ්‍ය දාන අංශය සාමයේසුරු එම්.ජේ.කේ සිරිවර්ධන මහතා, පූජිත ජයවීර මහතා, එන්.ඩබ්ලිව් පීදාස මහතා, කමලා ඉදිරිවීර මහත්මිය, රූපා දසනායක මහත්මිය, විමලා වික්‍රමසේකර මහත්මිය හා දයා විජේසේකර මහත්මිය යටතේ පවත්වනවා ඇත. කාල වේලා ඉක්ම ගොස් ඇති බැවින් මා තව කීප ප්‍රකාශනයක් දෙකක් අවශ්‍යම දේ කරුණු පමණක් මේ අවස්ථාවේ කියා සිටිනවා. ධර්ම විජය සමාජය බිහි කිරීම නිසා අපට අපි මේ ඔබ අලුතක පටන් ගෙන තිබුණු ධර්ම විජය ළමා සමාජයේ නම සුළු වශයෙන් හෝ වෙනස් කිරීමට සිද්ධ වුණා. ඒ අනුව අපේ ළමා සමාජයේ නම සිරි වජිනාන සිරි වජිනාන ධර්මායතනස්ත ධර්ම විජය සංසදය යන නමින් සංශෝධනය වෙනවා ඇත. දෙවනුව ඒ සම්බන්ධව විශේෂයෙන් වැදගත් ප්‍රකාශයක් කරන්න තියෙනවා. කීප මහත්මලුන්ගේ සහ දෙමව්පියන්ගේ ඉල්ලීම අනුව මෙම ළමා සමාජයේ දහම්පත් දහම් පන්ති පැවැත්වීම මේ මාසේ 31 වෙනිදායින් පසු සෑම සෙනසුරාදාවකම උදේ 8ට පටන් ගන්නවා ඇති. මේ මාසේ අවසානයේ 31 වෙනිදා සිට සිරි වජිනාන ධර්මස්ත ධර්ම විජය සමාජය විසින් ප්‍රථම වශයෙන් ආරම්භ කරන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන කොලකන ව්‍යාපෘතිය එදා පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොලකන ව්‍යාපෘතිය කොලකන බෙදා හැරීම ගැන මාමුතුන් කියන්න ඕනේ. මහානායකයන් පාරණාංශේ සෑම දේශනාවකදීම මේ මන්ද පෝෂණය ගැන සියලු විස්තර දන්වලා තියෙන්නේ. ඒ අය මන්ද භෝෂණයෙන් මේ ළමයින් බේරා ගැනීමටත් ළමයින්ගේ සෞඛ්‍ය දියුණු කර ගැනීමටත් මේ කොලකන්ද ව්‍යාපෘතිය ප්‍රථම වශයෙන්ම ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා සෑම දෙමව්පිය කෙනෙකුටම අපේ සමිතියේ සමාජික සමාජිකාවන්ටම ආධාර කරන්න පුළුවන්. ඒ කල හැකි ඕනම ආධාරයක් ගැන අපේ දැන් සමිතියේ සමාජයේ සභාපති උපසභාපතිවරුන් අපේ සම්පාදන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තමුන්ලාට පුළුවන් ආධාරයක් සපයන්න. පසුව මේ සම්බන්ධයෙන් වෙනත් තීරණ අරගෙන යථා කාලයේදී අපි දන්නවා ඇති පළවෙනි රැස්වීම මේ සමාජයේ පළවෙනි රැස්වීම 17 වෙනිදා ලබන සෙනසුරාදා සවස 4:30ට මේ ස්ථානයේදී පවත්වනවා. මා මුලින් සඳහන් කර තාර්ක සභික සමික මහත්වරුන් සහ මහත්මීන් 17 වෙනි සෙනසුරාදා සවස 4:30ට ඒ පළමුව සභා රැස්වීම සඳහා පැමිණෙන. පින්වත්නි දැන් ධර්ම විජේ සමාජයක් මේ පින්වතුන් පිහිටුවා ගත්තා. එය හොඳින් පවත්වාගෙන යන්නට එයින් ලැබෙන ප්‍රතිඵල බොහොමයි. ඒක හුඟක් සුහදතාවයේ සුහදතාවයේ අපේ ජනතාව අතර සුහදතාවයේ පැතිරවීමයි මූලිකම අදහස ධර්ම විජේ කාගේවත් හිත විදෙන්න කවුරුවත් මොනවත් කරන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ නැහැ. සුවදතාවේම පවත්වාගෙන යන්නට ඕන. අර ආත්ම සුඛ පරිත්‍යාගයේ තමයි සමාජික මුදල වෙන සමාජික මුදල් වශයෙන් නැහැ. ඒක කැමැති ගණනක් Tamanට අර පෙට්ටියට දාන එකයි. ඒක අමුතුවෙන් එකක් නෑ පෙට්ටියට දානවා. දැන් ඔය මෝමස් ලගේම බලාගෙන හිටියා ඒගොල්ලොත් ලොකු පට්ටි තියලා තියෙනවා තැනින් තැන ඒගොල්ලෝගේ පල්ලියේ මෙහෙම අතර මෙහෙම අරගෙන ඇවිල්ලා හොම දාලා යනවා. කවුරුවත් දන්නේ නැහැ කාගේ ගන්න කීයද කියලා. <laughs> බොහොම අගේට ඒගොල්ලොත් ඒ වැඩේ කරනවා. මූමනුරු. ඉතින් අර අනිත් එක අර සිල් පිරිසට අහවලාට කියලා නෑ Taman තව කෙනෙකුටත් කී කියලා එකක් හදාගෙන එනවා. ඉන්න පිරිසෙන් දෙනවා. අහවලාට කියලා නෑ. මම අහවලාටයි හදන් ඉන්නේ කියලා නෑ. තව කෑම වේලක් හොඳට පිරිසුදු පිල්ල කරගෙන එනවා. ඒ වෙලාවට කාට හරි පූජා කරනවා. දානයක් කාට හරි. ඉතින් එතකොට මේ සමහර දුර බැහැරින් එන අයට තියෙන යම් යම් අපහසුකම් තියෙනවා නම් ඒවා මගේ අරිනවා. එහෙනම් කවුරුත් ඕම හොඳ අයි මේ වැඩපිළිවෙල ආරම්භ කරපු කාලේ ඉඳලම මේ ධර්ම ආයතනේ මේ කාගේත් උනන්දුව ඕනකම ක්‍රියාකාරීත්වය නිසා ඉතා හොඳින් පවත්වාගෙන යනවා ඉදිරියටත් එහෙම පවත්වාගෙන යන්නට සූදානම් වන්නට තව විස්තර අවස්ථානුකූලව මේ පින්වතුන්ට දැනගන්නට ලැබෙනු ඇති සාකවුරුත් ඒ දීන් වැඩ කරන්නට එසේ කිරීමට කාටත් තුන්ඩුවන්ගේ පිහිටින් සිතක් ශාන්තියක් යහපතක් වේවා ආයුරාරෝග්‍යාදී සම්පත් සැලසේවා කියා ප්‍රාර්ථනා කරමු අති ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයෙන් අවසරයි. දෙමව්පිය වරුනි සහෝදර සහෝදරිනි. මම අද කතා කරන්නේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ අප හැසිරිය යුතු අන්දම පිළිබඳවයි. ස්වාමීන් වහන්සේලා ඊටමත් ගෞරවනීය පිරිසක්. බුද්ධ පුත්‍රයන ගෞරව නාමයෙන් පුදලාද පිරිසක්. ඉතින් අපි උන්වහන්සේලා ඉදිරියේ ඇසිරිය යුත්තේ කෙසේද? මේ කරුණ බොහෝ සහෝදර සහෝදරියන් නොසලකා හරිනවා. ඒක සිදුවන්නේ නොදැනුවත්කමින්. අපේ ධර්ම විජය ළමා සංසදයට පැමිණ සෑම සහෝදර සහෝදරියක්ම හොඳ අය බව අප පිළිගන්නවා. නමුත් බොහෝ දෙනෙක් මේ කරුණ නොසලකා හරින බව පෙනී යනවා. ස්වාමින් වහන්සේලා ඉදිරියේ මහහඬින් සිනාසෙමින් කෙලිකවට බස් කියමින් ක්‍රීඩා කරමින් ඉන්න සහෝදර සහෝදරියන් මා දැක තිබෙනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ කරන්නේ ලොකු වරදක්. බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරන ගිහිගෙයින් ඈත් වුණ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ ස්වාමින් වහන්සේලාට සිල් රැකීමට උපකාර කරන්න. බාධා කරන්න එපා. විශේෂයෙන් කුඩා තරුණ භික්ෂූන් වහන්සේලා සමග මිත්‍රයින් මෙන් හැසිරෙන්න එපා. උන්වහන්සේලා සමග ක්‍රීඩා කරන්න සැරසෙන්න එපා. කාන්තාවන් වල අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අපේ යම්කිසි හැසිරීමකින් උන්වහන්සේලාගේ සීලයට බාධාවක් වුණොත් අපට බොහෝම පෞසිදු වෙනවා. උන්වහන්සේලාට අවශ්‍ය බෙහෙත් ආදිය සපයා දෙන්න. හැකිනම් ඉගෙනීමට අවශ්‍ය උපකරණ සපයා දෙන්න. ඊටමත් ගෞරවයෙන් සංවරව කතාබස් කරන්න. කාන්තාවන් කියන්නේ පහත් කොටසක් කියලා හිතන්න නරකයි. බොහෝම පිං ඇති උතුම් කාන්තාවන් අපේ බුද්ධ ශාසනයේ හිටියා. ඉතින් අපිත් ඒ වගේ හොඳ තත්වයක් ලබා ගන්න නම් මේ කරුණු මතක තබා ගන්න ඕන.